ඉන්දික මහත්මයා අවසරයි අපේ හැමතුනේ මට අතන ප්‍රධාන ප්‍රශ්නය ආවේ අර ඡන්දය සහ මේ මේ ඡන්දයට තෘෂ්ණාව කියන දෙක අතර ප්‍රශ්නේ තමයි මේ මට නිකන් ඒක ලොකු දෙයක් ඒක වෙන් කරලා ගන්න මේ પરමාර්ථ ධර්ම වල දක්වලා තියෙන එක. ඔබ වහන්සේට මතක ඇති අර මේ පරිණිර්වාණ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විශාලා මහනුවර රමණීයයි ඊට පස්සේ මේ චාපාල චේතිය රමණීයයි ඒ වගේ අර උන්වහන්සේ මේ එහෙම දේශනයක් කරනවා. එතකොට එතකොට අපේ හඳුරන්නේ ඒක එතන උන්වහන්සේ අර ඡන්දය කියන කොටස නේද එතන නිකන් උන්වහන්සේ ඇලීමට වඩා එතන පැහැදිලි වෙන්නේ. එතන ඇත්තටම දැන් රහතන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේටත් සෝමනස්ස සහගත චිත්තයන් ඇති වෙනවා. එතකොට ඥාන සංප්‍රයුක්ත සිතෙත් සෝමනස්ස සහගත බව තියෙන. එතකොට ඒ අරමුණු වල තියෙන ප්‍රසන්නතාවය නිසා රහතන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේටත් ඒක වේදනා වශයෙන් සෝමනස්ස වේදනාවකින් ඒක ස්පර්ශ කරන්නට පුළුවන්. එතකොට නමුත් උන්වහන්සේට අර සාමිස වශයෙන් ඒක සොම්නස විඳින ගතියක් නෙවෙයි, निराமிස වශයෙන් තමයි එතන උන්වහන්සේ ඒ ඒ తত্ত্বය දකින්නේ. එතකොට උන්වහන්සේට එතනදී ඇති වෙන යම්කිසි සෝමනස්ස සහගත බවක් එහෙම නැත්නම් ප්‍රසන්නතාවයක් ඇති වෙනවා නම් ඒ ප්‍රසන්නතාවය අර ආරම්මණයන්හි තියෙන ප්‍රසන්න බව මුල් කොටගෙන තමයි ඇති වෙන්නේ. හැබැයි ප්‍රශ්නාවෙන් පරව. එතන ඊටාම සූක්ෂම තන. එතන දැන් සාමාන්‍ය ලෝකයා රමණීය කියලා. දැන් ඕකට අර සෙන් කතාවක හොඳ ලස්සන කාරණයක් පැහැදිලි කරනවා. දැන් අපි සාමාන්‍ය ලෝකයා තෘෂ්ණා මූලිකව මේ ඉන්ද්‍රියන් පිනවන්නට ඇබ්බැහිවෙච්ච තැනැත්තා මලක් දකිනකොට ඒ මලෙහි වර්ණය, සුගන්ධය, හැඩය මේවත් එක්කලා තෘෂ්ණාවෙන් ඇලෙනවා. ඇලිලා තෘෂ්ණාවෙන් බැඳිලා තමයි මේ මර මේ මල බොහොම ලස්සනයි, බොහොම ප්‍රසන්නයි කියලා කතා කරන්නේ ඒ පිළිබඳව තෘෂ්ණාවෙන් බැඳිලා. ඊට පස්සේ දැන් මේ තනත්තා ටිකක් ධර්මය ඇසුරු කරන්න භාවනා කරන්න පටන් ගත්තට පස්සේ ඒ තනත්තට දැනෙන්න ගන්නවා මේ මේ ප්‍රසන්න බව කියන එක මලය තියෙන දෙයක් නෙමෙයි බුදුහාමුදුරෝ දේශනා කරන විදිහට සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ මේ විචිත්‍ර ලෝකේ කාමය කියලා එකක් නෑ එතන විචිත්‍රත්වයක් තියෙනවා විචිත්‍රත්වය කියන්නේ විවිධත්වයක් තියෙනවා කාම කියලා කියන්නේ මේ කැමති වෙන්නේ අපේ මනසින් සිද්ධ වෙන දෙයක් දැන් මේ කාරණා තේරුම් ගන්නකොට අර භාවනා කරන ಗುಣධම් වඩ තැනත්තට හැඟෙන්න ගන්නවා දැනෙන්න ගන්නවා අපි මේ ලොකු මායාවක ඉන්නේ නිකන් මේ බොළඳ ගතියක ඉන්නේ ඇත්තටම මේ ලෝකේ හැම ආස්වාදනය කරන්න තරම් දෙයක් මෙතන ඇත්තේ නැහැ කියලා එතකොට ඒ తত্ত্বය වැටහෙනකොට ඒ දෙවැනි අවස්ථාවේ දැන් පළවෙනි අවස්ථාවේ මල බොහොම ලස්සනයි මල ප්‍රේමනාපයි කියලා තමයි කතා කරන්නේ. දැන් මේ දෙවැනි අවස්ථාවට එනකොට එහෙම ප්‍රිය කරන්න කියලා මලකුත් නෑ අන්තිමට. එහෙම එතන ඇති වෙන්නේ නිකන් කාමච්ඡන්දයක් විතරයි. ඒ නිසා එහෙම ඇලෙන්නට සුදුසු දෙයක් මලෙහි ඇත්තටම නෑ. එතන මේ අපි නිකන් මනසින් මවා ගන්න සංකල්ප ටිකක් විතරයි තියෙන්නේ කියන තැනකට ඒ තනත්තා එනවා. ඊට පස්සේ අර ක්ලේශයන් ප්‍රහාණය කළාට පස්සේ ආපහු උන්වහන්සේට පුළුවන්කම තියෙනවා මල සැබවින්ම ලස්සනයි සුන්දරයි කියලා කතා කරන්න. එතකොට එතනදී උන්වහන්සේ කතා කරන්නේ අර පළවෙනි ආකාරයෙන්ුත් නෙමෙයි දෙවෙනි ආකාරයෙන්ුත් නෙමෙයි. එතකොට උන්වහන්සේ උන්වහන්සේ භාවිත ඉන්ද්‍රිය දැන් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී මේ අවස්ථා පිළිබඳව දැක්වෙනවා ප්‍රතජන පුද්ගලයා, සේක පුද්ගලයා, සහ භාවිතින්ද්‍රිය පුද්ගලයා. එතකොට සීක පුද්ගලයා මේ தત્ත්වය ගොඩනගා ගන්නට වෑයම් කරනවා. ඒ වෑයම් කරන අවස්ථාවේදී අතන තියෙන nissarattwe දැකලා පරමාර්ථ වශයෙන් මේවා තේරුම් ගන්න උත්සාහ කරනවා. හැබැයි මේක හරියට ප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සේ උන්වහන්සේට නිකලස් මනසින් පුළුවන්කම තියෙනවා ලෝකයේ තියෙන සාමාන්‍ය ඇසට ගෝචර වෙන සම්මත ලෝකයේ තියෙන විචිත්‍රත්වය ගැන විචිත්‍රයි කියලා කතා කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ ඒ වීතරාගී උතුමන්ට ඒ ඒ ප්‍රසන්නතාවය ඇති වෙන්නේ නිර්ාමිස වශයෙන් එහෙම නැත්නම් අර කාමච්ඡන්දයකින් ලෝභයකින් තොරව අර කියන ප්‍රීති චෛතසික ඇති වෙන්නට පුළුවන්. ඉතින් එතන ඊ타ත්ම සියුම් සියුම් තත්ත්වයක්. ඉතින් අර සාමාන්‍ය කෙනෙකුට තමන්ට ලෝකය ස්පර්ශ වෙන විදිහනේ දැනෙන්නේ. එතකොට ආරයන් වහන්සේ නමකට රහතන් වහන්සේ නමකට ඒක ස්පර්ශ වෙන්නේ කොහොමද කියලා තේරෙන්නේ දැන් මල ලස්සනයි කියලා පෘතජ්ජනයා කියනකොට රහතන් වහන්සේත් කියනවා මල ලස්සනයි කියලා. ඒතර පෘතජ්ජනයාට අහගෙන ඉන්නකොට තේරෙන්නේ දැන් රහතන් වහන්සේත් මම වගේම තමයි කතා කරන්නේ වගේ ගතියක් පේන්න පුළුවන්. ඒ නිසා තමයි රහතන් වහන්සේ අඳුනගන්න බෑ කියලා කියන්නේ. ඒතර මේ භාවිතින්ද්‍රිය පුද්ගලයාට ලෝකය පිළිබඳ ගැටලුවක් නෑ. සම්මත ලෝකේ සම්මතාකාරයෙන් කතා කරන විදිහට උන්වහන්සේට ලෝකෙ දිහා බලන්න පුළුවන්කම තියෙනවා.